අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි සිහියෙන් ඇවිදින්නේ කියලා. අපි දවස මුළුල්ලෙම ඇවිද්දට අපි සිහියෙන් නෙවෙයි ඇවිදින්නේ. ඒ කියන්නේ අපි ඇවිදින කෙනෙක් බවට දැනුවත්ව නෙවෙයි අපි ඇවිදින්නේ. අපේ හිත අපේ ඇහෙන් දකින රූපවලට විවිධාකාරයට විසිරෙනවා. ඒ වගේම වටපිටාවෙන් ඇහෙන ශබ්දවලට අපේ හිත විසිරෙනවා. අතීත අනාගත කල්පනාවලට අපේ හිත විසිරෙනවා. ඒ කියන්නේ අපි සිහියෙන් නෙවෙයි ඇවිදින්නේ. ඒ නිසා දැන් මම කියලා දෙන්න හදන්නේ අපි කොහොමද සිහියෙන් ඇවිදින්නේ කියලා. මේ සඳහා අපි ටිකක් දුර එහා මෙහා ඇවිද යන්න පුළුවන් නිස්කලංක බිම්තීරුවක් තෝරගන්න ඕනේ. මේ සඳහා වඩාත් සුදුසු වෙන්නේ මේ වගේ සක්මන් මළුවක්. එහෙම නැත්නම් මේ වගේ ටිකක් දුරට ඔබ මොබ ඇවිද යන්න පුළුවන් කොරිඩෝවක්. එහෙම නැත්නම් මේ වගේ දිගට තියෙන ලනු පැදුරක් යොදා ගන්න පුළුවන්. තනකොළ පිට්ටනියක් උනත් කමක් නැහැ. මේ මොනවත්ම නැත්නම් මිදුල උනත් අපට යොදා ගන්න පුළුවන්. මේ වගේ විවේක ස්ථානයකට යන්න පුළුවන් නම් තවත් ගොඩක් හොඳයි. එවැනි බින්තීරුවක අපි වාර කිහිපයක් ඔබ මොබ ඇවිදීමෙන් ඒ පරිසරය අපට ටිකක් හුරු කරගන්න ඕනේ. ඉන්පසු අපි සක්මන කෙරවල නතර වෙලා සතිමත් ඇවිදීම ආරම්භ කරනවා. මේ වෙලාවේ අපි අපේ අවධානය යොමු කරන්නේ යටි කයට. ඒ කියන්නේ අපේ පාදවලට අවධානය තියාගෙන අපි ඇවිදිනවා. දැන් කොහොමද අපි දැනුවත්ව ඇවිදින්නෙක් බවට පත් වෙන්නේ? අපි අපේ පතුල පොළවේ වදින ස්පර්ශයට අවධානය යොමු කරනවා. අපේ පතුල පොළවේ තදින් ගැටෙන ආකාරය අපට වැටහෙනවා. අන්න ඒ පතුල පොළවේ තදින් වදින අවස්ථාවට අපි සිහිය පිහිටවන්න ඕනේ. වම් කකුල පොළවේ වදිනකොට වම කියලා හිතෙන් හිතනවා. දකුණු කකුල පොළවේ වදිනකොට දකුණ කියලා හිතෙන් හිතනවා. අපි මේකට කියනවා මෙනෙහි කරනවා කියලා. අපි මෙහෙම පතුල පොළවේ වදින වාරය අප්පාසා වම දකුණ වම දකුණ ආකාරයට මෙනෙහි කරන්න අපේ හිත පිට යන එක වළක්ව ගන්න. එහෙම නොකොලොත් අපේ හිත පතුලෙන් ගිලිහිලා වටපිටාවට ශබ්දවලට සිතවිලි වලට විසිරෙන්න ඉඩ තියෙනවා. අපි සක්මන් භාවනාව කරද්දී වටපිට බලබලා සක්මන් කරන්නේ නැහැ. හැම විටම පහත හෙළූ ඇස් ඇතිව ඇවිදින්න ඕනේ. ඒ කියන්නේ Tamange ඉඳලා මීටර් දෙක තුනක් ඉස්සරහා බිමට ඇස් යොමු කරලයි ඇවිදින්නේ. එහෙම නොකළොත් වටපිට තියෙන දේවල් වලට අපේ ඇස් යොමු වෙලා අපේ හිත පතුලෙන් ගිලිහිලා වටපිටාවට විසිරෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි පතුලට කොතරම් සිහිය පිහිටුවගෙන ඇවිදින්න හැදුවත් අපේ හිත වේදනාවලට, ශබ්දවලට, සිතුවිලි වලට, වටෙන් පේන රූපවලට විසිරෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. එහෙම වුණා කියලා අපි හිත වෙහෙසකටපත් කරගන්න හොඳ නැහැ. හිත ඇඟපතේ වේදනාවකට යොමු වුණොත් මගේ හිත දැන් වේදනාවකයි තිබෙන්නේ කියන කාරණය දැනගෙන නැවත හිත සක්මන්ට යොමු කරන්න අවශ්‍ය වෙනවා. හිත අතීත හෝ අනාගත සිතුවිල්ලකට යොමු වුණොත් මගේ හිත දැන් සිතුවිල්ලකයි තිබෙන්නේ කියන කාරණය දැනගෙන නැවත පාදයටම අවධානය යොමු කරන්න ඕනේ. හිත වටපිටාවෙන් ඇහෙන ශබ්දයකට යොමු වුණොත් මගේ හිත දැන් ශබ්දයකයි තිබෙන්නේ කියලා දැනගෙන ආපසු පතුලට අවධානය යොමු කරන්න. එහෙමත් හිත විසිරෙනවා නම් අපට තවත් උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පතුල පොළව සමග ස්පර්ශ වන විට අපට ඒ පොළවේ ස්වභාවය දැනෙන ආකාරයට සිහිය පිහිටවන්න පුළුවන්. අපි ඇවිදින්නේ වැලි පොළවක නම් පතුල වැලිවල එරෙන ස්වභාවය තෙරපෙන ආකාරය අපට දැනෙන්න පුළුවන්. ක්‍රමයෙන් පතුලට Tamanගේ බර දැනෙන ආකාරයේ වැටහෙන්න පුළුවන්. අපි සක්මන් කරන්නේ ටයිල් පොලවක නම් තදගතියක් විදිහට අපට ස්පර්ශය දැනෙන්න පුළුවන්. අපි සක්මන් කරන්නේ ලනු පැදුරක නම් ගොරෝසු ගතියක් අපේ පතුලට දැනෙන්න පුළුවන්. තනකොළ පොලවක ඇවිද්දොත් පතුල එරෙන ස්වභාවයක් සීතල ස්වභාවයක් සමහර විට දැනෙන්න පුළුවන් මේ විදිහට පතුලේ ස්පර්ශයේ විවිධ ස්වභාවයන් අපට දැනෙනවා නම් අපේ හිත පිට යන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා ඒ වගේම සක්මන කෙලවරේදී අපි ආපසු හැරෙනකොට පතුලටම සිහිය තියාගෙන ආපසු හැරෙන්න ඕනේ. මේ විදිහට තබන තබන පියවරක් පාසාම පතුලේ පොළව සමග සිදුවන ස්පර්ශයට අවධානය තියාගෙන අපට සක්මන් කරන්න පුළුවන් නම් අපි දැනුවත්ව ඇවිදින කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි සිහියෙන් ඇවිදින කෙනෙක් බවට පත් වෙනවා. මගේ හිත අතීතයට විසිරලත් නැත්නම් අනාගතයට විසිරලත් නැත්නම් වර්තමාන මොහොතේ මම ඇවිදින කෙනෙක් බවට දැනුවත්ව ඇවිදිනවා නම් මම සිහියෙන් ඇවිදින කෙනෙක් බවට පත් වෙනවා මේ ආකාරයට බොහෝ කාලයක් අපි සිහියෙන් ඇවිදින්න පුරුදු වුණොත් අපි ඇවිදගෙන යන සංකීර්ණ පරිසරයක වුණත් අපට සිහියෙන් ඇවිදින්න පුළුවන් වෙනවා. එම නිසා ඔබ හැම දෙනා යන එන සෑම ගමනක්ම සිහියෙන් යන්න අවස්ථාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.